මේ කර්මස්ථානය මීට ඉස්සෙල්ලා අපි දුන්න එකක් බුදුරන් වහන්සේගේ දේශනාවක තියෙන දේශනාවක් අනුසාරයෙන් හදපු එකක් රූපේ ආසාරයි පෙන පිඩුව ආසාරයි රූපේ ආසාරයි ඒ වගේම වේදනා ආසාරයි දිය බූල ආසාරයි එතකොට ඒ වගේම සංඥා ආසාරයි මිරිඟු ආසාරයි සංකාර ආසාරයි කෙහෙල් කඳ ආසාරයි විඥාන ආසාරයි මායාව ආසාරයි කියලා ওই විදිහ අපි හදලා දුන කර්මස්ථානෙකුත් මොකද බුද්ධ දේශනාවේ ඔය ස්කන්ධ පහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහේ අසාරත්වයේ පෙන්වන්න බුදුරන් වහන්සේ උපමා පහක් දේශනා කළා. ඒ උපමා පහ විග්‍රහ කරලා තියෙනවා වෙනම. ඒක පේන පින්ඩුක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. පේන පින්ඩූපම සූත්‍රය. පෙන පුඩ පෙන පිටක් උපමා කරලා වෙන්නපු සූත්‍රය කියලා සූත්‍රයක් ත්‍රිපිටකයේ තියෙනවා. අන්නේ සූත්‍රය තමයි මේ අසාර දේවල් වර්ණ විග්‍රහ කරලා තියෙන්නේ. මේක හරි වැදගත් වෙනවා අනත්තං අසාර කට්ටේ නාති කියලා. අසාර අර්ථයෙන් අනත්තයි කියලා තියෙනවා කියන එක විග්‍රහ කරන්න බුද්ධ දේශනාවේ තියෙන හොඳම සාක්ෂියක් ඔය. අසාර බව වචනින්ම විග්‍රහ වෙනවා. මහණනි පෙන පිඩුවේ සාරත්වයක් තියෙනවද? මේ රූපෙත් එක සංසන්දනය කරලා බලන්න. පෙන පිඩුවේ ඇතුළේවත් පිටවත් ගන්න සාරත්වයක් නැහැ. ඒකේ බිඳි බිඳි යන පෙන බුබුලු බිඳෙනවා කුඩා ඒවා හැදෙනවා ඒවත් බිඳිලා යනවා මේ මෙහෙ ගිහිල්ලා ගිහිල්ලා ඇකිල්ලා ගිහිල්ලා විනාශ වෙලා යන එකක් මේ කයත් අන්න එහෙමනේ හිතලා බලන්න පෙන පිටුවේ සාරත්‍යයක් නැතුව වාගේ වහන්නේ මේ කයේ සාරත්‍යය තියනවාද හිතලා බලලා කියන්න මෙන්න මේ විදිහට මිනිස් භික්ෂූන් වහන්සේලාගේ ප්‍රඥාව මතුකරනද ලෝකේ අසාරත්‍යයේ මේ පංචස්කන්ධයේ අසාරත්‍යය පැහැදිලිව විග්‍රහ කරලා දුන්නා අදාර අනත්තයි කියන වචනේ ගත්තා වාගේ අනත්තං අසාර කට්ටේනාති කියලා. අසාර අර්ථයෙන් අනත්තයි කියනවා කියුවේ වචනයක් දෙනවා. මෙන්න මේ අසාරත්වය දැනගත්තා මේ කාරණා පහේ. එයා නිවන් අවබෝධ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මහන්නේ දිය බුබුල කියන්නේ මොකද්ද? යමක් ස්පර්ශ වෙනකොට බුබුලක් නැගෙනවා. වතුරට වතුර බිඳුවක් වැටෙනොත් නැහන වැහි බිඳුවක් වැටෙනොත් දිය බුබුලක් හැදෙනවා වැටෙනකොටම. ස්පර්ශයත් එක්කම දිය බුබුල මතුවනා බිඳිලා ගියා. දැන් බලපුවම හොඳ උපමාවක් පේනවා. ඒ වගේ ඇහැට රූපයක් ස්පර්ශ වෙනවා වේදනා මාත්‍රයක් ආවා බිඳිලා ගියා. කන්ට ශබ්දයක් ආවා වේදනා මාත්‍රයක් ආවා බිඳිලා ගියා. නාසයට ගන්ධයක් දිවට රසයක් කයට පොට්ටාබ්බයක් එනට ස්පර්ශ මාත්‍රයකට වේදනා මාත්‍රයක් ඇවිදින් ගෙවිලා ගියා. හරියට වතුර බිඳුවක් වතුරට වැටෙනකොට වැහි බිඳුවක් ස්පර්ශ වෙනකොටම දිය බුබුලක් හැදිලා බිඳිලා ගියා වගේ. එනි මහන්නේ දිය බුබුලේ ගණ්ඩ හරයක් තිබුණාද? මේ වේදනාව ගැනත් එහෙම බලන්න. මේ වේදනාව කියන්නේ සදාතනික වස්තුවක් නෙමෙයි හේතුඵලයක්. මොහතකින් හටගෙන බිඳිලා යන හේතුඵලයක් මිසක් ඒ ගණ්ඩ හරයක් තියනවා දිය බුබුලවා. මෙන්න මේ ආකාරයෙන් වේදනාව ගැන මෙනෙහි කරන්න. ඔය විග්‍රහ කරලා දුන්න ක්‍රමයක්. මේ මහන්නි කාන්තාරවල හෝ ඒ වගේ ස්ථානයක අවුවට රත් වුනහම අර වතුර ගලනවා වගේ පේන්නේ මිරිඟුව. ඈත තියා බලනකොට මහා ජල කඳක් ගන්නවා වගේ පේනවා. නමුත් ඒකේ ගිහිලා සත්තු රැවටෙනවා. වතුර ගිහිලා හිතන්නේ පිපාසයෙන් ඒ පස්සේ යනවා. තව තවත් ගින්නට අහු වෙලා කොටු වෙලා පිපාසයෙන් මැරිලා යනවා මිසක් කවදාවත් වතුර හම්බ වෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන මේ සංඥා විවිධ හැඩතල පෙන්නනවා. අර මිරිඟුව වාගේ. ඒවා පස්සේ යන කෙනෙකුට කවදාවත් සැනසුමක් හම්බ වෙන්නේ නැහැ. මහා රාග විපාසයෙන් පීඩිත වෙලා මරණය වැනි ප්‍රමාදයට හේතු වෙනවා. දැන් මේකේ තියෙන ස්වභාවය. ඉතින් හරියට සංඥාවත් මේ මිරිඟුවක් හා සමානයි කියලා දකින්න. මහන්නි කෙහෙල් කඳක් අවශ්‍ය නම් මේ කොවුලක් හරයක් අවශ්‍ය නම් මිනිසෙයෙකුට. ඒ මිනිසයා යවත් තේරුම් ගන්න බැරි නම් කැලේට යනවා යනකොට කෙහෙල් කඳක් හම්බ වෙනවා. වැටි කෙහෙල් කඳක් අදක් තියෙනවා කැලෑවුල. ඉතින් ඇද නැති ලීයක් හම්බුණා කියලා මේ කපාගෙන ඉවෙලා මේක හරේ ගන්න පතුරු ගහනවා. අවසානට පතුරු ගැහුවත් කවදාවත් මේකෙන් තියනවාද කොවුලක් එහෙම. කේල් කඳ කොච්චර පතුරු ගැහුවත් කොවුලක් හම්බෙන්නේ තැනක් නැහැ කොතනකවත්. කේල් කඳේ හැටි එහෙමයි. අන්නේ සංකාර කියලා අපි මේ ගොඩනගනවා එක එක ඒවා හොඳයි කිය එකේ හිත ගොඩනගනවා. හොඳයි කියලා ගොඩනගන ඒවා අරගෙන බලන්නකො කේල් කඳයි දෙකේ දෙකම එක වගේ. ඔය හොඳයි කියලා හිතාගුවත් ඒවා එහෙකවත් හොඳක් හම්බෙලා නැහැ කාටවත්. හොඳ හොය ඇද නැති කඳන් පස්සේ ගියා වාගේ ලෝක සත්‍යෝ මේ විවිධ හිත් පහල කරමින් මේ ලෝකේ පස්සේ යනවා සංකාර පස්සේ යනවා කෙහෙල් කඳා පතුරු ගාලා හරයක් හම්බෙන්නේ නැතුව වාගේ මේ කිසිම සංකාරයක හරයක් නැහැ අසාර බව දකින්න සංකාර මහන්නේ විඥාකාරයෝ ඉන්නවා ඉන්ද්‍රජාලිකයෝ ඉන්නවා ඒ මිනිස්සු නැති දේවල් ඇතිසේ මවලා පෙන්නනවා මිනිස්සු රැවටෙනවා මේ විඥානීය කියන්නේ ඇත්තක් නෙමෙයි මායාවක්. නැති දේවල් ඇතිසේ මවලා පෙන්වන මහා මායාව වුණාවා. විඥානයේ හැටි ඔහමයි. හරියට මායාකාරයා රවට්ටනවා වාගේ බොරු මවලා. මේ විඥාණයට ගෝචර වෙනවා මේ ලෝකේ බොරුවක්. ඇතිසේ පෙන්වන බොරු. ඇති දෙයක් නෙමෙයි පෙන්වන්නේ මායාව රැවටිලා. මන්නේ වායාකාරයාගේ කිසිම හරයක් නැතුව වාගේ පෙන්වන ඒවැයි. මේ විඥානයේ පෙන්වන ලෝකේ හරයක් නැහැ කියලා දකින්න. මෙන්න මේ ටික දැක්කදාට ලෝකයේ පිළිබඳ බලාපොරොත්තු විදිලා යනවා. ලෝකේ අසාරයි කියලා වැටහෙන නැත්නම් පංචස්කන්ධය අසාරයි කියලා වැටහෙනකොට ඒ පංචස්කන්ධෙහි යම් චන්දරාගයක් තිබුණාද? ඒක උපාදානයයි. ඒ උපාදානයෙන් නිරෝධ වෙනවා. උපාදාන නිරෝධ නම් භව නිරෝධයි, භව නිරෝධ නම් ජාති නිරෝධයි, එහෙනම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපාය සියල්ල නිරෝධයි. නිවන් සාන්තිය ඔකෙන් ලැබෙනවා කියලා ওই ටික වඩන්න පුරුදු කළා. ඉතින් ඒක තමයි අපි කර්මස්ථානයක් වශයෙන් දරගෙන විග්‍රහ කරලා දුන්නේ.